රාමචන්ද්‍රනගේ ධනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ ශ්‍රී ලංකාවේ නිදහස පිළිබඳ සංකල්පය දැල්වෙමින් තිබියදී සිංහල සිනමාවත් බිහි වෙන්නට පටන් ගත්තා. අපේ පළමු සිංහල චිත්‍රපටය නිර්මාණය වන්නේ 1947 දී 48 දී තමයි අපට නිදහස ලැබෙන්නේ සිංහල සිනමාව ඊතරම් විදග්ධ සිනමාවක් බවට පත් නුනත් එහි වට්ටෝරුවේ ප්‍රධාන අංගයක් බවට පත් වුණා දේශාභිමානී ගීත. එහි විනෝදාත්මක ගීත වගේම ප්‍රේම ගීත වගේම දේශාභිමානී ගීතයකුත් බොහෝ චිත්‍රපටවල ප්‍රමුඛ අංගයක් බවට පත් වුණා. එහි සංදර්ශනයකදී හෝ කිසියම් අවස්ථාවක් නිර්මාණය කළ දේශාභිමානී ගීතයකුත් සිංහල චිත්‍රපටයේ ඒ වට්ටෝරුවට ඇතුළත් කිරීමට ඔවුන් පග බලාගත්තා. මේ නිසා ඊටාම විශිෂ්ට ගීත රාශියක් දේශාභිමානී ගීත රාශියක් බිහි වුණා. අද අපි හිතුවා මේ නිදහස සමරූ අවදිය වෙන නිසා මේ සිනමා කෘති ඇතුලේ දේශාභිමානය පිළිබඳ ගීත නිර්මාණය වුණේ කොහොමද කියන එක පිළිබඳව පසුවිපරමක යෙදෙන්න. මේ අද අපි තෝරගත්ත පළවෙනි දේශාභිමානී ගීතය මේ ගීතය රචනා කරන්නේ අපේ ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන්. रञ्जन दर्शनीयलाङ् शरणनुरागपुरेशः कोलुन् में ගීතය ඇතුළත් වෙන්නේ 1953 දී නිර්මාණය කරපු සුජාතා චිත්‍රපටයට. කේ රාණි ගායනා කරන්නේ. දැන් මේ පදමාලාව අරගෙන බැලුවහම ඇත්තටම ආනන්ද සමරකෝන්ගේ කවිත්වය ඊටාම මනවින් කැපී පේනවා. දැන් මේ වචන පටන් ගන්නෙම අර අර ප්‍රතාපවත් බව, ජාතියේ ප්‍රෞಢත්වය හැඟෙන විදිහට සංස්කෘත මිශ්‍ර භාෂාවක් දැන් ඔහුගේ බොහෝ ගීතවල එන්නද මණිකේ හරි සොරතල් එතනෝ පොඩි මල් එතනෝ වගේ ගීතවල ඊටාම හෙළ වදන් භාවිතා කරන්නේ. නමුත් මේ ගීතයේදී මනරංජන දර්ශනීය ලංකා සුන්දර අප ශ්‍රී ලක්මෑණි සුද්ධ නගර අනුරාධපුරේ පොළොන්නරුව රමණී එතකොට ශ්‍රී විභූතියෙන් සපිරුණ මේ මෞබිම සුන්දර අතිරමණී මිස්ස සිංහලය ඊටාම මනවින් ඊටාම උචිත විදිහට භාවිත කරමින් මේ ගීතය රචනා කරනවා ඇත්තටම අර ලොකු හැඟීමක් දනවන විදිහේ ජාතිය පිළිබඳ ලොකු ඇල්මක් ආදරයක් ඇතිවන විදිහට මේ ගීතය රචනා කරනවා. දැන් කේ දක්ෂිණමූර්තිය තමයි මේ ගීතේ තනු නිර්මාණය කරන්නේ. අර කේරාණිගේ ගීත ගායනයේදී මේ වචන උච්චාරණයේ කිසියම් විජාතික බවක් දැනුණත් මම හිතන්නේ අපට දැනෙනවා මේ ගීතේ ගීතයෙන් කියන්න හදන මේ ජාතිය පිළිබඳ හැඟීම. විශාරද අරවින්ද කොහොමද මේ ගීතය ඔබ දකින්නේ? පුදුමාකාර විදිය තනු රචනයක්. දක්ෂිණ මූර්ති අපේ හිටපු විජාතිකෙක් වුණා. ಭಾರತೀಯ ಭಾರತೀಯ සංගීතඥයෙක්. ඉතාම හොඳ තනු රචක සංගීතඥයෙක් විදිහට සලකන්න ඕන. මේක ඒක හොඳටම පේනවා මේ ගීතෙන්. මොකද මේ ගීතේ අර අර්ථයට උචිත විදිහට යොදාපු වචන. අර මනරංජන දර්ශනීය ඒ වගේ අර මේ හරබර වචන වලට යාපර භක්තිය දනවන සොර. ඔය සොරයයි වචනයි දෙක ඒකාත්මික කරලා කිසියම් රාග රාග ලක්ෂණ රාග කීපයකුත් මිශ්‍ර වෙලා. ඔව් කෙලින්ම රාගයක් නෙමෙයි. නමුත් ඒකත් මම හිතන්නේ හිතලා කරන්නේ නැත්තේ. ඔය ශංකරා, භූපාලී, යමන් කල්යන් වගේ රාග කීපයකුත් මිශ්‍ර කරලා භක්තිය දනවන විදිහට පුදුමාකාර අර උච්ච ස්වරවලට එහෙම ගිහිල්ලා හොඳ නිර්මාණයක් කරලා තිනවා. ඊටාම ලස්සන නිර්මාණය. මොකද අපි හුඟක් වෙලාවට මේ ඉන්දියානු සංගීතඥයින් අපේ සිනමාවට පාවිච්චි කර එක ගැන මේ දෝෂාරෝපණය කරනවා. එහෙම පුළුවන් ද මෙවැනි ගීතයක් දැක්කම අපිට එහෙම අපට අවඩක් සිද්ධ වුණා කියලා කියන්න පුළුවන් මේ ಭಾರತೀಯ සංගීතඥයෝ අපි සම්බන්ධ කර ගැනීම. එහෙම බෑනේ රාගතාල මුළු ලෝකෙටම අදු ගන්න පෙරදිගටම පොදුයි. <laughs> ඒ නිසා කවුරු මේ ඇත්තටම සංගීත ශාස්ත්‍රයේ බොහොම ඊතරට පරතරයට ඉගෙන ගත්ත සංගීතඥයෝ නේද? අන්න ඒකයි. ඔව් මම හිතන්නේ අපි බැලුව බැලමටම කියනවා අපි මේ ඉන්දියානු සංගීතඥයෝ කියලා අපිට ලොකු අවඩක් සිදු වුණ හැටියට තමයි අපි හුඟක් වෙලාවට මේ කතා කරන්නේ. ඉන්දියානු සංගීතයත් දේශීය වුණා කියලා කිව්වට කමන්නේ එක්තරා ප්‍රමාණයකට හරි. එක්තරා ප්‍රමාණයකට. අපි ඊළඟ ගීතය අහමු. මේ ගීතයත් අපේ චිත්‍රපටයකට නිර්මාණය වුණු දේශාභිමානී ගීතයක්. Thank you. කිවිල පුත ඒ ගීතය අපි උපුටා ගත්තේ පුරුෂ රත්නය චිත්‍රපටය 1959 දී මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. GSP රාණි පෙරේරා, ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ඇතුළු පිරිස ගීතය ගායනා කළා. සංගීතය නිර්මාණය කරන්නේ ආර් මුත්තුසාමි, ගීතය ලියන්නේ කරුණාරත්න අබේසේකර. දැන් මේ ගීතය අහනකොට මට හිතුණා මේක වීරාභිවාදනයක් වගේ. නරපතියන්, ආත්මත්‍යාගී වීර මාතාවන් සිරිසංගබෝ වැනි ගුණවන්තයන් ඇතුළු ඉතිහාසයේ සිටින දීර වීර පුරුෂයින් කාන්තාවන් වීරවරයන් ඇතුළු සියලු දෙනාම අනුස්මරණය කරන විදිහේ ගීතයක් සිංහල ජාතිය ලොව බබලේ යනුවෙන් ආරම්භ වෙන්නේ දැන් මෙවැනි මේ හරිම ඊටම වේගයෙන් වේග රිද්මයක් තියෙන ගීතයක් මෙවැනි ගීතයක් මේ ආර් මුත්සාමි වගේ සංගීතඥයෙක් නිර්මාණය කරන්නේ ඇත්තටම දැන් මේ ජාතිකාභිමානී ගීතයකට වීරාභිවාදනයක් වගේ එකකට මෙවැනි ඊටාම වේගයෙන් ගලා යන තනුවක් ගැලපෙනවද? හොඳටම ගැලපෙනවා. <laughs> ඒකට හේතුව මේ දැන් සංගීතයේ ලය කියලා එකක් තියෙනවා. ලය කියන්නේ අත් වශයෙන්ම මේ හදවත නමුත් මෙතන ලය කියන්නේ හදවත නෙමෙයි මේ වේගය කියන එක. වේගයෙන් ගයනවා. ඒකට හේතුව තමයි මේ වගේ දේශාභිමානී ගීයක ප්‍රාණවත් ගුණය හරි වැදගත්. උද්‍යෝගය. අර කෝරස් කියන්නේ විශාල කණ්ඩායමක් ගයනකොට ඒක හරියට අවශ්‍යයි. ඒක අර দ্রুত ලයෙන් ගයනවා. එක පැත්තෙන් මට හිතෙනවා දැන් ලය කියන හදවත කියලා මම කියවනේ මේ හදවතේ ඒ ගැස්මටද මේ සම්බන්ධ කරලා සමගාමීව මේ ලය මේකට වේගය එකතු කරාද කියලා හිතෙනවා. ඔව් අද දින වේග රිද්ම ගන්න වගේ නෙමෙයි. ඒක වඩා හොඳ තනුවක්. අහම රසවත් තනුවකට යොදාපු මේ පද රචනය. ඇත්තටම අපිට පේනවා මේ අපේ චිත්‍රපටවල මේ විජාතික සංගීතඥයෝ තමයි මේවා කරේ. හැබැයි ආර ජාතිකත්වයේ ඉස්මතු වෙන විදිහට උන්ට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ ගීතවල තම නිර්මාණය කරන්න. බලන්න මේකෙදි මේ අන්තර්වාදන මේ ඒවා පුදුමාකාර විදිහට යොදලා තියෙනවා ප්‍රාණවත් ගුණේ පෝෂණය වෙන්න තමයි හැම එකම යොදලා තියෙන්නේ. ඇත්තම මේක ගායනය කරන එකත් වගේම මටත් හිතෙනවා මේ වාදකයන් කොහොමද මේ තරම් වේග වේග ලයකට වාදනය කළේ කියලා. ඉතින් තාම ඇත්තටම මම බොහොම මේ වගේ ගීත ඇහෙනවා අඩුයි. අපි අද තෝරගත්තෙත් ඒකයි. දැන් මේ වගේ ගීත අහන්න අපිට නිතරම ඇහෙන දේශාභිමානී ගීත තියෙන. නමුත් මේ සමහර ගීත යටපත් වෙලා තියෙන හින්දා අපි කල්පනා කරන්නේ ඔබට නැවත අහන්න සලස්වන්න මෙවැනි ගීතයක්. අදත් තවත් ගීතයක් තෝරගත්තා. ඒ ගීතයත් චිත්‍රපට ගීතයක්. මේ මං හිතන්නේ ජාතික ගීයක් තරමටම ජාතියට මාහිඟි පණිවිඩයක් දෙන ගීතයක්. මේ ගීතයත් නිර්මාණය කළේ කරුණාරත්න අබේසේකර අපි අහමු මේ ගීතය. මේ ගීතය මම හිතනවා කරුණාරත්න අබේසේකර ලියපු දේශාභිමානී ගී අතර ඊටම විශිෂ්ට ගීතයක් කියලා. ඩිංගිරි මණිකා චිත්‍රපටයේ මේ ගීතය ඔහු රචනා කරන්නේ 1956 දී මේ ඩිංගිරි මණිකාත් එක්ක ගත වෙන්නේ. PLA සෝමපාල සහ SS වේදා කියන සංගීතවේදීන් දෙදෙනාම මේට සංගීතය නිර්මාණය කළ බව සඳහන් වෙනවා. මට හිතෙනවා මේකේ කිසියම් විදිහක දිව මතුරක් වගේ නිරන්තරයෙන් මැතිරිය යුතු පදමාලාවක් තියෙනවා අර්ථයක් තියෙනවා නැගී සිටිය හැක එක්සත් වී බෙදී ගියොත් රට යයිසුන් වී පිබිදෙව් පිබිදෙව් අපගේ විකුමේ බලේ රට ජාතියේහි බලේ දිවිදී රකිමු අපේ ලංකා අර ඉෂ්ඨ මන්ත්‍රයක් වගේ මේක දිව මතුරක් වගේ මෙතිරිය යුතු පදල් පළක් කියලායි මට හිතෙන්නේ. මට මතක් වෙනවා මේ එස් මහින්ද හාමුදුරුවෝ. ඔව්. කුමාරතුංග මුනිදාස වගේ. ඔව්. මේ දේශාභිමානී වචනේ අර්ථ මේ කුළු ගැන්වෙන විදිහට හැඟීම හරි ලස්සනට ඒ වගේම තමයි තනුවත්. ඉතින් අපි කල්පනා කරන අපේ විදේශීය අයගෙන් එස්.එස්. වේදා මේ ඔව් ඒ වගේම මේ දැන් PLA මේකට පොඩ්ඩක් බටහිර ඌරුව යන්තමට සං හැබැයි ඒක වැරදිත් නෑ මම හිතන්නේ දෙකේ හොඳ වේදගෙයි කවුද PLA ගේ හොඳ සංකලනයක් කියලා මේ ගියේ ඔව් මම හිතන්නේ අපිට තියෙන දේශාභිමානී ගී අතර විශේෂයෙන් චිත්‍රපට ඇසුරින් නිර්මාණය වුණු ගී අතර ඉතාම විශිෂ්ට ගීතයක් මේ මෙවැනි ගීතයක් අන්තර්ගත වෙන්නේ ඩිංගිරිමණිකා චිත්‍රපටයට. දැන් මේ ඩිංගිරිමණිකා කියන්නේ ප්‍රියදාස සිරිසේන. ජාතිය අවදි කළ සිංහලකම ජාතිය රට පිළිබඳ පිබිදීමක් ඇති කරපු සිංහල ජාතිය පිළිබඳ ලොකු හැඟීමක් ඇති කරපු ලේඛකෙක්. ඔහුගේ නවකතාවක් තමයි ඩිංගිරිමණිකා නමින්ම මේ සිනමා වලට නෙන්නේ. ඒ චිත්‍රපටය තමයි මේ ගීතය අන්තර්ගත වෙන්නේ. අද අපි වෑයම් කළේ සිංහල චිත්‍රපට ඇසුරින් නිර්මාණය වෙච්ච දේශාභිමානී ගීත කිහිපයක් ඔබේ අවධානයට ලක් කිරීමටයි. ජනරන්ජනගේ මෙහෙයවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වය අචලා ගුණසේකර නිෂ්පාදනය සුරීකා පෙරේරා අවසාන මේ හැම විශේෂාංගයක්ම ඔගේ ඔබට ඉදිරිපත් කරන්නේ විශේෂ අවශ්‍යතා සහිත අයියලා කළා නැන්දල මාමා. වියලුණු සිත් සනසවන්න